හොඳයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සීල භාවනා වැඩසටහනේ අපි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ඒ කාලසටහනට අනුව අපේ සක්මන් භාවනාවත් ඊට පස්සේ කරගන්න තියෙන පරියංක භාවනාවෙත් විස්තර ඉදිරිපත් කරගන්න පරියංක භාවනාවට කලිනුත් මේ වගේ ඇවිල්ලා කෙටියෙන් උපදෙස් මතක් කරලා දෙන්න කැමැතියි ඇත්තටම අපිට කාලානුරූපව මේ ස්ථානෙට වැඩම කරගන්න බැරි වුණා. ඒ නිසා පොඩ්ඩක් කාලසටහන එහා මෙහා වීමක් සිද්ධ වුණා. අපි විනාඩි 45ක සක්මන් භාවනාවකුත් ඊට පස්සේ විනාඩි 45ක පරියංක භාවනාවකුත් ඊට පස්සේ විවේකයකුත් තුනා මාරේ ඉඳලා ධර්ම දේශනාවත් පහ වෙනකන් ධර්ම සාකච්ඡාවත් යොදාගෙන තියෙනවා. අපි මුලින්ම සූදානම් වෙන්නේ සක්මන් භාවනාව ගැන කරුණු ටිකක් මතක් කරලා දෙන්න. බොහොම සරල කරුණු ටිකක් තමයි මතක් කරලා දෙන්නේ. ඔය ඇත්තෝ මේ උපදෙස් මතක තියාගෙන ඒ අනුව පිළිපදින්න උත්සාහ කරනවා නම් වටිනවා. සක්මන් භාවනාව කියලා කියන්නේ අපි මේ ඇවිදින ඉරියව්ව සමග සතිය සිහිය පිහිටවීම. වෙන දෙයක් අදහස් කරන්නේ මුලින්ම අදහස් කරන්නේ මේ ඇවිදින එක දැනගන්නවායි කියන දේ තමයි මුලින්ම අදහස් කරන්නේ. තව විදිහකට කියනවා නම් යනකොට යන බව දැනගන්නවා. මම දැන් ඇවිදිමින් ඉන්නේ කියලා දැනගන්නවා. මේක බොහොම සරල අභ්‍යාසයක් ඔයයන්ට කරන්න පුළුවන්. තවත් මේක පැහැදිලිව දැනගන්න නම් කෙනෙකුට පුළුවන් මම දැන් ඉඳගෙන නෙමෙයි ඉන්නේ මම දැන් නිදියගෙන නෙමෙයි ඉන්නේ මම දැන් මේ ඇවිදිමිනුයි ඉන්නේ කියලා ඔය ඇත්තන්ට දැනගන්න පුළුවන්. මෙන්න මෙහෙම tamunගේ ඒ ඇවිදීමේ ඉරියව්වට ඒ මන් දැන් නම් ඒ වර්තමාන මොහොතට සතිය පැවැත්වීම තමයි සක්මන් භාවනාවේදී අපි අදහස් කරන්නේ ඇවිදිනකොට ඇවිදිනවාය කියලා දැනගන්න ඒ විදිහට අපි පුරුදු පුහුණු වෙනකොට සතිය ටිකෙන් ටික ටිකෙන් ටික වඩා වර්ධනය වෙන්න පටන් ගන්නවා. සමහරුන්ට මේ පාදයන් පොළවේ ස්පර්ශ වීම දැනෙන්නට පුළුවන්. එහෙම ස්පර්ශ වීම ආදිය දැනෙනවා නම් ඒ දේට සතිමත් වෙන්න පුළුවන්. පාදය පොළවේ හැපෙනකොට හැපෙන බව දැනගන්නවා. ඒ විදිහට. ඒක අමතර අභ්‍යාසයක්. නැත්නම් මූලික වශයෙන් මතක් කරලා දෙන්නේ යනකොට යන බව දැනගන්නේ කියන කාරණාව තමයි ප්‍රාථමික වශයෙන්ම හඳුන්වලා දෙන්නේ. අතිරේක ලාභයක් විදිහට තමයි මේ වම් පායේ දකුණු පායේ ක්‍රියාකාරීත්වය එහෙමත් නැත්නම් මේ පොළවේ හැපීම ආදිය ගැන භාවනාචාර්යවරු මතක් කරලා දෙන්නේ ඒකින්ද කෙනෙකුට ප්‍රකටනම් මේ පාදයන් පොළවේ හැප්පෙන එක පාදයන් පොළවේ හැපෙනකොට හැපෙනවා කියලා දැනගන්න. එහෙම කරගෙන යනකොට හිත පිට යනවා නම් අපිට පුළුවන් ඒ පොළවේ හැපෙන පාදය වම් පාදය නම් වම කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒක ඇවිල්ලා මේ හිත එක්තෙන් කරන්න ගන්න එක උපක්‍රමයක්. දකුණු පාදයේ තියෙනකොට දකුණු පාදයේ පොළවේ හැපෙනකොට දකුණේ කියලා දැනගන්න පුළුවන්. එතකොට එහෙම වම දකුණ ආදී වශයෙන් ඒ කෙනාට සක්මනේ සිහිය පවත්වන්න පුළුවන් ආධුනිකයන් ඉන්නවා නම් ඒ ආධුනිකයන්ට මතක් කරලා දෙන්න තියෙන්නේ වෙන මොකක්වත් පටලව ගන්න යන්න එපා කොච්චර උපදෙස් තිබුණත් පටලව ගන්න යන්න එපා යනකොට යන බව දැනගන්න පුළුවන් නම් හොඳටම ඇති යනකොට යන බව දැනගන්න පුළුවන් නම් හොඳටම ඇති අමතර කාරණාවක් මතක් කරලා දෙන්න කැමැතියි අපි හුදු සතිය පමණක්ම අවධාරණය කරන්නේ නැති හින්දා සමහර විට කාලයක් තිස්සේ භාවනා වැඩසටහන් වැඩසටහන් මේ භාවනා වැඩසටහනට සහභාගී වෙන ඇත්තොත් ඉන්න හින්දා මතක් කරලා දෙන්න කැමතියි ඇත්තන්ට දැනෙන දේත් බලන්නට කියලා. සක්මනේදී මොනවද දැනෙන්නේ? මොකද හැමදාම මූලික උපදෙස් පන්තිම පමණයි අපිට දෙන්න සිද්ධ වෙන්නේ. ඒ ඒ හේතුව වෙලා තියෙන්නේ ආධුනික යෝගාවචරයන් ගැන වැඩිපුර හිතන හින්දා තවත් ඉදිරි පුහුණුවක් සඳහා ඒ යෝගාවචරයන්ට දැනුම් දෙන්න කැමැති දැනෙන දෙයට හිත පිහිටවන්නටය කියලා. ඇවිදිනකොට මොනවද දැනෙන්නේ? තවත් විදිහකින් කියනවා නම් දැනෙන දෙයට මොකද උනේ? මේ උපදේශ තමුන්ට කරදරකාරී නම් විහිස කරනම් ඒවා පිළි නොපැද්දාට කමක් නැහැ. අපි මූලික වශයෙන් ඉල්ලා සිටින්නේ යනකොට යන බව දැනගන්න. ඒක තමයි මූලිකම දේ. ඊට අමතර වශයෙන් කෙනෙකුට මේ වම් පායේ දකුණු පායේ පොළවේ ස්පර්ශ වීම දැනෙනවා නම් ඒකට සිහිය පිහිටවන්න එහෙම සිහිය පිහිටවද්දී හිත පිට යනවනම් වම් කකුල පොළවේ හැපෙනකොට වම කියලා මෙනෙහි කරන්න දකුණු කකුල පොළවේ හැපෙනකොට දකුණේ කියලා මෙනෙහි කරන්න අවසාන වශයෙන් මතක් කරලා දෙන්න කැමති පුරුදු පුහුණු වෙච්ච යෝගාවචරයෝ tamunට දැනෙන්නේ මොනවාද කියලා බලන්න ඒ වගේම දැනුණ දෙයට උනේ මොකද්ද කියලත් බලන්න. ඉතින් ඊ යෝගාවචරයෝ තුන් තුන් දිනකට ගැලපෙන්න අපි උපදෙස් දුන්නා. මම හිතනවා මේ කරුණු පැහැදිලි අපැහැදිලිතාවයක් නැහැ. මේ විදිහට ඔය ඇත්තෝ ඒ සක්මන් භාවනාව කරගෙන යයි කියලා බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ පවත්තන්ට තියෙන ඒ පරියංක භාවනාවටත් ප්‍රථමයෙන් ඇවිල්ලා ඊට අවශ්‍ය සරල උපදෙස් පන්තියක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊතකන් සියලු දෙනාටම තෙරුවන් සරණයි.